නිවන පිළිබඳ වූ නිවැරදි දැක්ම නිවන පිළිබඳ වූ නිවැරදි දැක්ම එහෙම නැත්නම් නිවන පිළිබඳ ප්‍රායෝගික දැක්ම සම්මාදිට්ඨිය කියලා කිව්වම ඒක පොඩි දෝෂයක් තියෙනවා මොකද්ද අර පිළිබඳ කියන එක තුලින් නිවන පිළිබඳ අපට ප්‍රශ්නයක් තියෙනවා අපට සැකයක් තියෙනවා ඒකනේ පිළිබඳ කියලා කියන්නේ නිවීමට ඇති ප්‍රායෝගික දැක්ම නිවීමේ ප්‍රායෝගික දැක්ම නිවීමේ නිවැරදි දැක්ම. ඒක සම්මාදිට්ඨිය. ඒක හරියටම හරි. ඒක නිවීම තමයි ඒක. පිළිබඳ නෙමෙයි. ඒ වචනයක පොඩි එහා මෙහා එකක් වුණාම ආර්යවරුන්ට ඒක තේරෙනවා. ආර්යවරු දකිනවා. එතන පොඩි දෝෂයක් තියෙනවා කියලා. මේක නිවෙන එකක්. මේ කමඨාන නිවෙන එකක්. මේකත් අර නිවීම වාගේ එකක්. අර නිවන වාගේ එකක්. වාගය කියලා කියනකොට අර වාගය කියන වචනේ වායන්න ගේයන්න කියන එක බරපතලයි. ඇයි? ඒක නෙමෙයි. ඒක වාගය කියලා කියන්නේ වෙන එකක් කියන එක මේ කියන්නේ. මේක සම්පූර්ණ වෙන එකක්. ඒකනේ නිවන වාගේ එකක් තමයි මේක. මේකත් නිවන එකක්. මේක කෙලිම නිවන. අර පොඩි වචනයක් වෙනස් වෙනකොට ඒක අර්ථය සම්පූර්ණයෙන් කන පිට යනවා. ඒකයි අර බුද්ධ වචනය භාග්‍යතුන් වහන්සේලා තමන්ගේ ශ්‍රාවකයන්ට දෙන කමඨාන් වචන තියෙන සමහර තැන්වලදී ඒ සාරිපුත්තට දෙන වචන. එතකොට සමහර විශේෂ මේ භික්ෂුන් වහන්සේලා රාත් දෙන ධම්මපද එක වචන දෙකක්. අන්න දාරු කීරියට දෙන වචන ඒවා විග්‍රහ කරනකොට එයා අනිවාර්යයෙන්ම නිරෝධ සමාපත්තිය නැත්නම් අට සමාපත්තිය නැත්නම් එයා විග්‍රහ කරන්නේ එයාට තේරෙන පුදුජන ස්වභාවය. එයාගේ අවබෝධ සම්පූර්ණ කන පිට යනවා. දාරු කීරිය ලක්ෂයක් ආවත් සෝතාපන්නවත් වෙන්නේ නැහැ. ඇයි? අර අර්ථය වෙනස් වෙලා. සුත සුත මැත්තේ, දිට්ටි දිට්ටි මැත්තේ. මේක විග්‍රහ කරන්න බෑ සාමාන්‍ය මේ Nirodha Samapatti නැතු එක. එච්චර ගැඹුරු එකක් ඒ වචනේ. ඒක බුදුහාඳුරුව විතරයි ඒක හරියටම අර්ථය දන්නේ. දාරු කිරිය දන්නේත් නැහැ. දාරු කිරියට ප්‍රත්‍යක්ෂ වෙන්නේ දාරු කිරියගේ ප්‍රඥාවට. බුදුහාඳුරුව දන්නේ ඒක දාරු කිරිය දන්නේ මම දන්නේත් නැහැ. දික්ටි දික්ටි මතය කියලා කියන දැක්කා දැක්කා පමණයි. මොකද්ද දැක්කා දැක්කා පමණයි කියන්නේ? දැක්ක දේ දැක්කයි කියලා දැනගෙන යන්න කියන එකද නෑ. එහෙම එක බුදුහාමුදුරු කියලා නෑ. දැක්කනේ. දැක්කට පස්සේ දැන් මේක අමතක කරන්න පුළුවන්ද? ඒතර කොහොමද දැක්ක දැක්ක පමණයි කියලා සීමා කරන්නේ? ඒ ඒ ඒක තුළ බුදුහාමුදුරු කියන විද්‍යාව කාටවත් අවු වෙලා නෑ. ඒකට ඒ විද්‍යාව දකින්න මිනිස්සු දක්ෂ නෑ. මේක මං සතියක් විතර කල්පනා කළා මෙතර මේ මේ සරල දේ තුල නිරෝධ සමාපත්තිය පෙර කරපු පාරමී ඔක්කොම අවදි වෙලා එතනම නිරෝධ සමාපත්තිය සිතේ නිර්මාණය වෙන්න මේ වචනේ මොනතරම් බරපතල වෙන්න ඕනේද? මොනතරම් ගැඹුරු දාර්ශනික අර්ථයක් තියෙන්න ඕනේද? දැක්කනේ. ඒ දැක්ක දෙයට සීමාවක් ඇති වුණා නේද? ඒ සීමාව තුල විදර්ශනාවක් තියෙනවා. දැක්කා දැක්කා පමණයි කියනනේ. ඒ පමණ තුල යම්කිසි ගවේෂණයක් තියෙන. ඒක ඒක තේරුනේ දහරු කිරියට. දැන් අපි දකිනවා ඒ දකින්නකොට අපි තුල ඇති වෙනවනේ මේ යම්කිසි මානසිකත්වයක්. ලස්සනයි කියලා, කැතයි කියලා, වටිනවා කියලා, වටින්නේ කියලා, ඒ ප්‍රියයි කියලා, ප්‍රිය නැහැ කියලා, කැමතියි කියලා, අකමැතියි කියලා, දුකයි කියලා, සැපයි කියලා, ලාභයි කියලා, අලාභයි කියලා මේක අපට වටිනා වටින්නේ මේක හොඳයි හොඳ මේක තිබුණොත් හොඳයි, මේක අයින් වුණොත් හොඳයි මේ මේකක් එනවා නේද? මොකද? කෙලස්. ඒ ඔක්කොම කෙලස්. දැක්කා, දැක්කා පමණයි නෙමෙයි. දැක්ක දේ තුල තමන්ගේ කෙලස් ටික දකින්න ඕනේ. ඒ පමණ ඒ යමක් දකින්නකොට ඒ මොහොතේ ඇතිවෙන කෙලස් ටික ඒක 100ෙන් දකින්න ඕනේ. පමණ තුලින් තමයි Nirodhe බුදුහාමුදුර දේශනා කරන්නේ. දැක්ක ගමන් ඇති වෙන කෙලස් තියෙනවානේ. ඒ පමණ දැක්කාම චිත්තානුපස්සන දැක්කම ඒක Nirodha වෙනවා. 100ෙන් දකින හැම මොහොතෙම Nirodha වෙනවා. පමණ නෙමෙයි. ඒක Nirodhaයක් එතන තියෙන්නේ. ඒ Nirodhaය අර පමණ තුල තියෙන සමාපත්තියටපත් කරනවා ඒක. ඒ නිරෝධ සමාපත්තියක් ඒ කියන්නේ දිට්ටි දිට්ටි මතය කියලා. ටච් වෙන්නේ මිනිසුන්ට. ඒක අහුවෙන්නේ ඒක ගැඹුරුයි. ඒකයි බුද්ධ වචනේ නිර්වචනය කරන්න ලෝකයේ අයිතියක් නෑ කාටවත්. බුද්ධ වචනේ නිර්වචනය කිරීමේ සම්පූර්ණ අයිතිය තියෙන්නේ තවත් තථාගත කෙනෙකුට. බුද්ධ වචනය දේශනා කරන්න. Tamanට පුළුවන් විදිහට පාදා දෙන්න අයිතියක් තියෙනවා නිරෝධ සමාපatti අට සමාපatti තියෙන දෙන්නෙකුට විතරයි. ඒ කට්ටියක යම් කිසි කම්පමණ තේරුම් ගත්ත කට්ටිය. ඊටත් වඩා දේශනා කරන තවත් අයිතිය තියෙන මාර්ගඵලලාභින්ට. මාර්ගඵලයකුත් නැත්තම් අට සමාපත්‍ය නිරෝධ සමාපත්‍යකුත් නැත්තම් ඒ කට්ටිය මොනවද දන්නේ මේ කාරණාව? එහෙනම් මේවා විග්‍රහ කරන්න ගියාම වෙන වෙන හර්ථ ඇවිල්ලා බුදුදහම අතිකෘති වෙලා බුදුහාඳුර කියපු දේ සම්පූර්ණ පටහැනිය වෙන දේවල් දේශනා වෙලා සාසනෙ සමාජෙත් ඔක්කොම පිරියනවා. එතකොට ශාසනය තුළ ප්‍රශ්න වැඩි වෙනවා. ප්‍රධානම දේ Taman නිවෙන්නේ නැතුව ලෝකයා නිවන් නිවන් දාගෙන එක. ලොකුම වරද. මේක හරිද වැරදිද හොඳද නරකද කියලා Taman කාලා බලන්න එපාය. Taman වඩලා බලන්න එපා. ඒක කරන්නේ Taman දන්නේ නැති දේ අනිත් අයට කියලා දෙනවා. කාපු නැති දේ ගැන රස විස්තර කරන්න යනවා. ඇත්තට මේක අඹුල්. හැබැයි තමන් කාලා නැන්නේ තමන් පැණිරායි කියලා කියනවා. ඇත්තටම කාපු දවසක තමයි තෙන්නේ ඒක පැණිරා එකක් නෙමෙයි අඹුල් එකක් ඒක. ඒක හැඹුල් එකක්. ගොඩාක් වැරදිච්ච තැන් ඒවා. ඒ වගේ ඒ වගේ එකක් තමයි හැමතැනම තියෙන්නේ. ඒ හැමතැනම තියෙන දේ මම ගොඩාක් දකිනවා. ඒ දේශනාවේ මහානකොට ඒ ඔක්කොම වගේ ඒවා ඔරිජිනල් නෙමෙයි. තමන් වඩපු දේ තමන් කියන්නේ. ඒ කියන්නේ වඩලා නැහැ. එහෙනම් මොනවද මේ කියන්නේ? අනුන්ට වඩන්න එකක් කියනවා. ඒක තමන් දන්නෙත් නැහැ. ඒ නිසා ඒක තුළ අර වඩපු ක්‍රමයක් නැහැ. ඒ දේශනාව තුළ වඩපු ක්‍රමයක් නැහැ. ඒ අත්දැකීම් නැහැ. ඒ වඩනකොට Tamanට ඇතිවෙච්ච ඒ කිසිම අවබෝධයක් ඒ ප්‍රායෝගික දැක්මක් ඒක තුල නැහැ. කියන වඩලා නැහැ. පුරුදු කරලා නැහැ. Taman දන්නේ නැහැ. අනිත් අයට වඩා ගන්න කියලා එකක් දේශනා කරනවා. එහෙම දේශනාව තුළින් උන්වහන්සේලාත් ඒ ඒ ගියේ අයත් පොඩි සතුටක් ලබනවා. අනිත් අයට නිවන කිව්වයි කියලා. අනිත් අයට නිවන කිව්වයි කියලා ඒ ලැබෙන සතුටත් පුදුජන එකක්. ඒක අමූලික එකක්. ඇයි? ඒක තුළින් ඒ කට්ටිය නිවීමක් ලැබෙන්නේ නැහැ. ඒ කට්ටිය නිවීමක් කිව්වයි කියන සැනසීමක් විතරයි තියෙන්නේ. ඒ කට්ටිය නිවෙන්නෙත් නැහැ, Taman නිවෙන්නෙත් නැහැ. ඒක තේරුණොත් එයා rahat වෙනවා. ඒක තේරුණොත් rahat වෙනවා. ඒක තේරුණ නැහැ කියලා කියන්නේ එයා rahat වෙලා නැහැ කියන එක. යම් කිසි කෙනෙක් දිට්ටි දිට්ටි මැත්තේ සුත සුත මැත්තේ ස්වාමීන් මට හරියටම තේරුණා කියනකොට එයාගේ ඒ වේව්ස් වලින් අපිට පේනවා එයා rahat කියලා. ඒ කියන්නේ එයාට තේරිලා. ඒ ධර්මතාවය ඒ ගවේෂණය කරනකොට මට ඒ සතියක් විතර ඒක වැටහුනේම නැහැ. ඒක පියවරෙන් පියවරට ගැඹුරට ගිහිලා ගිහිලා බෑ. ඊට පස්සේ තියෙන වෙනම ධානයක්. මේ ලෝකේ සියුම් දේවල් විනිවිද දකින්න පුළුවන්. ඒකට සමවැදිලා ඒකත් එක බලමු මේ රෝම ඔක්කොම කෙලින් වෙනවා. රෝම නිකන් කෙලින් වෙනවා. අතේ මොකද්ද ඒකට හේතුව කියලා බලනකොට මේ දකින්නකොට ඇතිවෙන කෙලෙස් ටික දකින්නකොට ඇතිවෙන කෙලෙස් ටික සතර ඉරියව්වෙන් 100ක් දකින්න එක ඇයෙනකොට ඇතිවෙන කෙලස් ටික සතර ඉරියව්වෙන් දකින්න එක. දැනෙනකොට ඒ ඇතිවෙන කෙලස් ටික සතර ඉරියව්වෙන් දකින්න එක. සිතෙනකොට ඒ ඇතිවෙන හැම කෙලෙසයක්ම 100ෙන් දකින්න එක. දැන් එයාට කර්ම හැදෙනවද? එයා නැවතුණානේ. එයා නැවතුණා. එයා එයා එයා නිරෝධයි. එයාට ඉපදීමක් නැහැ. ඒ මොහොතේ ඒ ඒ ඒ අවස්ථාවේ එයාට ඇතිවෙන ඒ ධිට්ඨිය තුලින් ඒ දර්ශනය තුලින් ඒ දැක්ම තුළින් ඇතිවෙන සියලු කෙලස් ටික දකින්න ඕනේ. ඒ රූපේ නෙමෙයි දකින්නේ. රූපේ දකින්න කියලා බුදුහාමුදුර කියලාම නැහැ. දිට්ටි, දිට්ටි මැත්තේ. දැක්කා. දැක්කා. මොනවද දැක්කේ? Tamange කෙලස් ටික දැක්කා. Tamange දුර්වලකම් ටික මේක කියන්නේ ලෝකයා දන්න නෙමෙයි. ගස් කප්පාදු කරන්න කියලාවත් මිනිස්සු වැඩ ගස්සන්න කියලාවත් අඳුම් අඳන්න කියලාවත් පාරවල් හදන්න කියලාවත් ගොඩනැගිලා හදන්න මොකද්ද මේ දැක්කේ? Tamange කෙලස් ටික දැක්කා. ඒ දැක්ක දේ තුල සිය එතන පවතින එතනින් ඉන්න ඕනේ. අර රූපය නෙමෙයි. මෙතනයි ඉන්නේ. මේ බඹේ නවතින්නේ. ඒ කියන්නේ මෙතනින් පස්සේ එක තප්පරයක්වත් ඉපදෙන්න යට සුදුසුකම් නැහැ. ඒක දැක්කාම. මෙතනින් පස්සේ යට පැවැත්මක් ඇදෙන්නේ. එයා නැවතෙනවා එතනම. ඇහෙනවා. ඇහිච්ච දේ නෙමෙයි. ඒක ලෝභද දේශ ඒව මොකවත් අපට අදාළ නැහැ. හොඳ එකක්ද නරක එකක්ද ඒව අදාළ නැහැ. ඇහෙනකොට අපි තුල ඇති වෙන කෙලෙස්. ඒ කෙලෙස් ටික දැක්කා. ඒ දැක්ක ගමන් 100න් ඒක ඉන්න ඕනේ. ඒ කෙලෙස් ටික නිරෝධ වෙනකන් ඉන්න ඕනේ. ඒක ක්‍රියා විරහිත වෙනකන් 100න් ඉන්න ඕනේ. එතනින් පස්සේ කිසිම ප්‍රතිචාරයක් නැහැ. මොකෝට ප්‍රතිචාර දක්වන්නේ නැහැ. නැවත හැයනවා. එනකොට ඇති වෙන කෙලෙස් වලට ආයි 100න් ඉන්නවා. එතනින් පස්සේ වෙන මොකවත් හිතන්නේ ප්‍රතිචාර නැහැ. මේක දැක්කා මේ නිසා ඇතිවෙච්ච කෙලස් දිහා බලාගෙන හිටියා. ඒ කෙලස් ටිකෙන් 100 බලනකොට ඒක නිරෝධ වෙලා යනවා. ආයි මේ පැත්තට ඇරෙනකොට මේ ටික දැක්කා මේකෙන් කෙලස් ටිකක් අතුණා. ඒක දිහා ඒ කෙලස් ටික 100 බලන හිටියේ ඒක නිරෝධ වෙලා යනවා. ආයි කුටියට වැඩියා කුටියේ තියෙන බඩු මුට්ටු ඒකේන කෝපපින්ගම් දැක්කාම කෙලස් ඇති වෙනා. ඒ කෙලස් ටික 100 බලන ඉන්නවා. ඒක නිරෝධ වෙනවා. සතර ඉරියව්වෙම කෙලස් නිරෝධ වෙනවා. කෙලෙසයක් නිර්මාණය වෙන්නේ නැහැ. කෙලෙසයක් නඩත්තු වෙන්නේ නැහැ. කෙලෙසයක් තැම්පත් වෙන්නේ නැහැ. කෙටියෙම කියනවා එයා මේ මොහොතේ නැති වුණත් අපවත් වුණත් එයාට පිරිණිවන් පෑමක් ඇති වෙන්නේ. නැවත ඉපදීමක් එයාට නැහැ. ඉපදෙන්න විදියක් නැහැ. අටගන්න හැම කෙලෙසයක්ම අට අරගෙන නිරෝධ වෙලා යන ක්‍රමයක් ඇතුළේ නිර්මාණය වෙනවා. කෙලෙස් නිරෝධ කරන ක්‍රමවේදයක් ඒ දේශනා කරන්නේ. නිර්මාණය වන කෙලෙස් වල අයිතිය නිදහස් වෙන ක්‍රමයක් ඒ දේශනා කරන්නේ. දිට්ටි දිට්ටි මතේ සුත සුත මතේ කියලා. ඒක මා ගැඹුරු එකක්. ඒක යම්කිසි කෙනෙක් හරියට දැකලා මේ දකින්න හැමතැනින්ම තමන්ගේ ඇතිවෙන කෙලෙස් සියුම් කෙලෙස් බැඳීම් වලින් ඇතිවෙන කෙලෙස් ධර්මානුකූලව ඇතිවෙන කෙලෙස් කුසල් කෙලෙස් පින් කෙලෙස් අන්න ඒ කෙලෙස් ටික ඒ දිට්ඨිය දකින්නකොට ඒ ගැටෙනකොට ස්පර්ශ නිසා ඇතිවෙන කෙලෙස් මේක සතරෙන් දකින්න ඕනේ. ඒ හැම එකක්ම දැකලා ඒ සීමාව තුළ ඒ කෙලෙස් වල 100 පීඨවල ඒ කෙලෙස් වල ක්‍රියාකාරීත්වය නිරෝධ වෙනකම් ඒ කෙලෙස් තැම්පත් වෙන්නේ නැතුව කර්ම හැදෙන්නේ නැතුව ඒක 100න් ඉඳලා නිරෝධ කරන්න පුළුවන් නම් දැන් සතර ඉරියව්වේ මේ ආයතන හයම මේක නිරෝධ වෙනවා නම් යට ඉපදීමක් ඇති වෙන්නේ කොහොමද ඉපදෙන කෝ කෙලෙස් කර්ම තියෙන්න එපා ඉපදෙන්න. කර්ම හැදෙන්නේ නැහනේ. තියෙන කර්ම ටික නිරෝධ වෙනවා. අලුතෙන් කර්ම හැදෙන්න. එතන මොකද්ද නේ පිරිනිවන් පානවා. මේක තමයි ඒ කමට අනුතල දේශනා කරන්නේ. අද කරන්නේ නැත්තේ ඒකනේ. අපි කවුරු දාරු කිරිය නෙමෙයි. දාරු කිරිය නම් අපි ඒ කමටන වඩන්න එපාය. ඇයි ඒව පරිස්සම් කරන්නේ? ඒව වටින්නේ ඇයි? ඒ කියන්නේ දාරු කිරියට දැකපු දේ අපි දැක්කේ නැහැ. අනේ මේක වටින හොඳට පිය දාලා කොට්ටයට තියාගන්නවා. මේක වටිනවා නවල බෑග් එකට තියාගන්නවා. ඇයි ඒක වටින්නේ? ලෝභය. ලෝභය දැක්කේ නැහැ. භාණ්ඩය දැක්කා. එයා දාරුකීරිය නෙමෙයි. එයා තාම දාරුකීරිය අඳුරන්නේ දාරුකීරිය අඳුරන කෙනා අරක දැක්කම නවලා තියන්නේ දැන් ලෝභය. එයා දකින්නේ බාණ්ඩය නෙමෙයි ලෝභය. අනේ බලන්න මේක පිරිසිදු කරන්න තෝ මෙතන තියෙන මේක විසි කරන්න මේක වැඩක් නෑ. මේක වැඩක් නෑ. එයා දකින්නේ පටිගය. ඒ බාණ්ඩේ ඔඩක් වෙද තියෙන්නේ නෑ ඇඟේ ඉල්ලලා නෑනේ කොක්කක් දාලා ඒක තිබුණා මොකද එයා දකින්නේ පටිගය ඕන් එයා දාරු කෙරිය හඳුරනවා එයා දාරු කෙරි හඳුරනවා. ඒ හැම ස්වභාවයක් තුළම හැම චලනයක් තුළම එයා එයාගේ කෙලස් ටිකයි දකින්නේ. එයා දකින්නේ දිට්ඨිය. මොකද්ද එයාගේ දිට්ඨිය දකින්නේ? සම්මා දිට්ඨිය තින්නේ කොයිද මේ නාම රූප වලද නෑ. Taman තුල. Tamanගේ සිත නිවනට දකිනවා නම් ඒක දිට්ඨිය. Tamanගේ සිත පැවැත්මට දකිනවා නම් ඒක මිත්‍යා දිට්ඨිය. ඉපදීමේ දිට්ඨිය, දුක්ඛ දිට්ඨිය. දැන් මිනිස්සු දකින්නේ ඔක්කොම දුක දිට්ටිනේ. ඉපදෙන්නයි මිනිස්සු දකින්නේ. නිවනට දකින්න ඕනේ. නිවීමට දකින්න ඕනේ. එහෙනම් දකින්නකොට ඒ දකින්න දේ නෙමෙයි. ඒ දකින්න දේ තුලින් තමන්ව පේන්න ඕනේ. තමන් කියන්නේ කවුද? කෙලෙස්. ඒ හැම දේ තුලම ඒක දකින්න ඕනේ. ඒක දකින්න පුළුවන් නම් එයා දාරුකිරියව දකින්නවා එයා. දාරුකිරියට තේරිච්ච එකේ හයවෙනි මට්ටම දන්නවද ඔබ වහන්සේ? ඒක බොහොම සුන්දරයි. ධාර්කීරියට භාග්‍යතුන් වහන්සේ කවදාවත් පෙනිච්ච එක ගැන නෙමෙයි කතා කරන්නේ. මෙතන කර්ම දෙකක් තියෙනවා. නිර්මාණය වෙන කර්ම සහ නිර්මාණය කරන කර්ම. කර්ම දෙකක් ගැන භාග්‍යතුන් වහන්සේ දේශේ ඒක සංගවිච්ඡ ධර්ම. සංගුණ ධර්ම ඒවට කියන්නේ. නිර්මාණය වෙන කර්ම නිර්මාණය කරන කර්ම කර්ම දෙකකින් බුදුහාමර කතා කරන්නේ නිර්මාණය කරන කර්මය ගැන. දාරුකිරිය දිට්ටි දිට්ටි මතේ දැක්කා. දැක්කා කියන්නේ මොකක්ද? එයා කළා. එයා දැක්කා. ඒ කියන්නේ කරපු කර්ම. දාරුකිරිය පෙනුණා. පෙනුණා පෙනුණා පමණයි නෑ. බුදුහාමුදුරේම කතා කරන්නේ. තථාගතයන් වහන්සේලා ඒ නිර්මාණය වෙන කර්මයට කමටන් දෙන්නේ. ඒක ඉබේ ඇති වෙන එකක්. ඉබේ ඇති වෙන කර්ම දන්නවා ඉබේ නිරෝධ වෙන්න. යනකොට ඇඟේ වැදෙනවා මොනවද? දන්නේ අපි. කෙලෙස් ඇති වෙනවද? ඒකට අවද්දසන් නැහැ. ඒක කාන්තාවකද බස් එකේ ලීයේද පුටුවද බඩමුට්ටුවද කාඩ්බෝඩ් පෙට්ටියද අපි දන්නේ ඒකට අවද්ද දසන්නේ හැබැයි කාන්තාවකින් අල්ලස්සනයි යන ගමන් ඇත්තනම් පාරතිනම් නිකන් පැටලිලා බස් එකට ගැස්සිලා වගේ පොඩි ටච් එකක් දෙනවා පොඩ්ඩක් නිකන් අසුල්ලාගෙන යනවා ඒක උවමනාවෙන් කළා අවද්ද දසන්න ඕනේ ඒක එයා කරපු කර්ම තෘෂ්ණාවටයි tie කර්මය රාගයට අයිති කර්මය. පටිජයට අයිති කර්මය. කාමුකයේ කර්මය. ඒක දෙසන්න ඕනේ. එයා සමාව ගන්න ඕනේ. පිරිසිදු වෙන්න ඕනේ. එයා ශාසනයගේ පැවිදිකම අලුත් කරන්න ඕනේ. එයාගේ පැවිදිකම එයා පිරිසිදු කළා. වැදුනා දන්නේ එයාට එම මතකයක් නැහැ. වැදුන බවත් එයා දන්නේ ඇයි? සිවුර හංගල් 120ක් දිගයි නම් ඒකේ කොනක් කාගේ ඇඟේ වැදුනා. ඉතින් සම්පූර්ණ සිවුර අපේ සිත නැහනේ. අපි දන්නේ කොහමද? ඒක අවතක් වෙන්නේ කොහමද? හැබැයි අපි උවමනාවෙන් වැද්දුවොත් කරන කර්ම සහ කෙරෙන කර්ම කියලා දෙකක් තියෙනවා. කෙරෙන කර්ම මොකද්ද මේ සතරමා භූතය තුලින් ස්වභාව ධර්මය තුලින් ඍතු නියාමයේ තුලින් වෙන කර්ම. කරන කර්ම සිත යොමු කරලා අපි නිර්මාණය කරන කර්ම බුදුහාමුදුර කතා කරන දෙවනි එක. අපි යම්කිසි කර්මයක් මේ ලෝකයේ තුල විශ්වය තුල නිර්මාණය කරනවා නම් ඒ නිර්මාණය කරන එක ගැන විතරයි බුදුහාමුදුරුවෝ කතා කරන්නේ. ඇයි? තව ඒවා කතා කරන්න වෙලා නැහැ. තව පැයකින් මෙයා රාත් වෙලා පිරිනිවන් පාන්න ඕනේ. ඇයි? එයාට කාලෙ එච්චරයි. මේ තාපසයා තව ටික වෙලාවකින් මේක අවබෝධ කරගෙන රාත් වෙලා තව පැයක් ඇතුළේ පිරිනිවන පාන්න ඕනේ. ඇයි ආයසත් ඉවරයි. මේ ඔක්කොම මේ පොඩ්ඩ කාලය තුළ වෙන්න ඕනේ. ඒ නිසා බුදුහාමුදුරෝ අර ඔක්කොම අත්හැරලා අවශ්‍ය ටික විතරයි කතා කරන්නේ. එහෙනම් ඉතුරු ටික මොකද්ද කියන එක බුදුහාමුදුර විතරයි දන්නේ. ධාරිකිරිය දැක්කා. දැක්කා කියන්නේ තමන් ඇදුව කර්මයක්. තමන් විසින් දැක්කා. පුද්ගලෙක් ඉඳලා දැක්කා. තමන් විසින් හදාගත්තා. තමන් විසින් නිර්මාණය කරගත්තා. ඕම එකක් මෙතන තියෙන්නේ. දික්ටි දැක්කා. ඒ දැක්ක දේ ඒ පමණ ඒ ප්‍රමාණය ඒ සීමාව ඒ සීමාව තුල ඇති වෙන කෙලස් ටික දකින්න ඕනේ. මෙතන ඉබේ නිර්මාණය වෙන එකක් නෑ. මෙහෙම යනකොට මොකවත් පෙනුන්නේ නෑ. මොකවත් සීයේ නෑ. ඒවට කර්ම ඇදෙනවද නෑ? ඒවා ගැන මේ කතා. යන ගමන් සුදු හඳුන් ගහක් මේක. දැන් මෙච්චර ගස් තිබුණා පෙනුනද නෑ. මේක විතරයි දැන්. අන්න ඒකට සීමාව. නිර්මාණය කරන කර්ම ගැන මේ කතා කරන්නේ. නිර්මාණය වෙන කර්ම නෙමෙයි නිර්මාණය කරන කර්ම ගැන මේ කතා කරන්නේ. අපි මේ සංසාරේ ජීවත් වෙන හැම මොහොතක් ගානේ නිර්මාණය වෙන එක ප්‍රශ්නයක් නෑ. නිර්මාණය කරන එකයි අපිට තියෙන ප්‍රශ්නේ ඉපදීමට හේතුව. ඒ නිර්මාණය කරන එකට සිය පවත්වන්න ඕනේ. මොකටද? ඒ නිර්මාණය වෙන කර්මෙද නෑ. ඒ කර්මය නිසා ඇතිවෙන කෙලෙස් වලට සිය පවත්වන්න ඕනේ. දකින්න එක ප්‍රශ්නයක් නෙමෙයි. පේන එක කොහොමද ප්‍රශ්න නෙමෙයි. දකින්න එකක් ප්‍රශ්න නෙමෙයි. දකින්න නිසා ඇතිවෙන කෙලෙස් ඒක තමයි කර්මය බවට පරිවර්තනය වෙන්නේ. ගහක් ගොඩක් දැක්කයි කියලා කර්ම හැදෙනවද? මිනිස් ඉපදෙනවද? නෑ. ගහක් ගොඩක් දැක්කට එම මිනිස් ඉපදෙන්නේ නෑ. බයි ගහ දැක්කම හිරන්න හිතනවා නම්, ඒක කපන්න හිතනවා නම්, ගිනි තියන්න හිතනවා නම්, ඒක විකුණන්න හිතනවා නම්, ඒක ප්‍රවාහණය කරන්න හිතනවා නම්, එතන කර්ම හැදෙනවා. මිනිස්සෙක් දැක්කම කර්ම හැදෙනවද නැහැ. ඒ මිනිස්සයා දැක්කම රාගික සිතුවිලි පාළ වුණොත්, පලිගන්න හිතුණොත්, ද්වේෂයක් ඇති වුණොත් ඒ මනුස්සයාගේ මොනවාරි ගන්න ලෝභයක් වංචනිකකමක් ඇති වුණා. එතන කර්ම හැදෙනවා. අන්න ওই ටිකයි සිය පවත්න්න ඕනේ. අපි උවමනාවෙන් ආයතනෙන් හදන කර්ම. ඒ කර්මවලට සීමා වෙච්ච කෙලෙස්. ඒක මත සිත පීඨවල සිය පවත්න්න ඕනේ. එතකොට යාට එතනින් පස්සේ එක තප්පරයක්වත් පැවත්මක් ඇදෙන්නේ නැහැ. ඒ මොතෙන් එහාට යටි ඉපදීමක් නැහැ. එතන යා නවතිනවා. එයාට කියනවා නැවතිච්ච කෙනෙක් කියලා. ඇයි? කර්ම තියෙනවා. තිබුණට ඉස්සරහට යන්න එකතන රෝදේ කරකිනවා. එරිලා. වාහනේ විශාල වේගෙන් කරකිනවා. අර මීටරේ පෙන්නන පැට කිලෝමීටර් 100යි කියලා. හංගලක්වත් ඉස්සරහට යන්නේ ඇයි? එකතන කරකිනවා. ඇයි රෝදේ එරිලා. එහෙම එකක් වෙලා තියෙන්නේ. කර්ම තියෙන බව 500ක් යන්න. එක මොහොතක්වත් ඉස්සරහට යන්න බෑ යාට. ඇයි ඒ දකින දකින හැම දේ තුලින්ම එයා දකිනවනේ අන්න ඒකට සාපේක්ෂව නිර්මාණය වෙන කෙලෙස් ටික 100ෙන් දකිනවා. ඒක නිරෝධ වෙනවා. ඒකෙන් ඉදිරියට යන්නේ හැම එකක්ම ඇවිල්ලා ඇවිල්ලා එතන නවතිනයි. එතනින් යාට ඉදිරියට යන්නේ. එහෙනම් මෙතනින් පස්සේ ඉපදෙන්නෙත් නෑ. ඉදිරියට යන්නේ නැත්නම් කොහොමද ඉපදීමක්? ඉපදෙන්න ඉදිරියට යන්න එපාය. එයා පිරිනිවන් පානවා. අනිත් ආයතන වලට සාපේක්ෂව කිව්වත් ඔච්චරම තමයි. එක ආයතනයක් හරියට තේරුම් ගත්තම අනිත් ආයතන ටික නිකන් තේරෙනවා. ලෝකේ එක මිනිසෙක්ව තමයි තේරුම් ගන්න ඕනේ. මුළු ලෝකෙම හැම රටේම ඉන්න මිනිස්සු ඔක්කොම ටික තේරෙනවා. වතුර ටිකක් බිව්වම පිපාසයේ සංසිඳෙන්නේ කොයි විදිහටද කියලා අත්දකින් ගත්තම ලෝකේ කොයකින් වතුර දුන්නත් එයා දන්නා බිව්වම මේ මේකක් තමයි සංසිඳෙන්නේ. එයා දන්නවා. ඇයි? හැම වතුරේම ස්වභාවය එකයි. එක නාම රූපයක් තුළ ඇතිවෙන කෙලෙස් ඒක නිරෝධ කරන ක්‍රමය දැනගත්තාම නාම රූප කෝටි ගණන් තිබුණත් ප්‍රශ්නයක් නැහැ. ඒ හැම එකෙම නිරෝධ කරන ක්‍රමය දන්නවා. එකයි දැනගන්න ඕනේ. එක බත් කටක් කන්න තමයි පුරුදු කරන්නේ. බත් පිඟානම කන්න පුරුදු කරන්න එයා දන්නවා. ඊටු ටික ඒ ඒ ක්‍රමයටම ඊටු ටිකක් කන්න තියෙන්නේ. අරු කිරිය වෙන්න කැමතිද ඔබ වහන්සේ? ඒක ගවේෂණය කරනකොට ආයෙවෙනි දවසේ මටත් පහල වුණා. මම දාරු කිරිය වෙන්න මොනවද මම වඩන්න ඕනේ කියලා මට ගෝචර වෙන විදිහට මගේ ප්‍රඥාව මම බැලුවා මේක මම දාරු කිරිය වෙන්න. මේ පණිවිඩය මට වැටහෙන්නේ කොහොමද? දාරුකිරි වැටෙච්ච දේ මම දන්නේ හැබැයි මගේ ප්‍රඥාවට මම දාරුකිරි වෙනවා නම් මම මේක කොහොමද වඩන්නේ කියනකොට මට ක්‍රමයක් තේරුණා. දිට්ටි දිට්ටිමත්ය කියන කාරණාව තුළ දැක්කා කියන එක නෙමෙයි මම ගත්තේ. දැක්කා කියන එක මම ගන්න අරගෙන බෑ. පෙනිච්ච දේ තින දකින්නකොට මම දැක්කාම මට පේන එකක් තියෙනවා. ඒකත් නෙමෙයි. දැක්ක දේ තුළ මම දැක්කාය කියලා මොනවද මම අවබෝධ වෙන්නේ මට? දැක්ක දේ තුල මම දැක්කේ මෙන්න මේක කියලා මොකද්ද මට ගෝචර වෙන්නේ? අන්න ඒක මත තමයි සිය පීටවන්න ඕනේ. දැකපු දේ නෙමෙයි. දැක්කාය කියලා මම වටහාගත් දේ. දැක්කාය කියලා මට අවබෝධ වෙච්ච දේ. ඒක අර දැකපු දේ නෙමෙයි. ඒක වෙනස්. කෝපයක් දැක්කාම ඒ කෝපේ දැක්කා. ඒක නෙමෙයි. කෝපේ නෙමෙයි. කෝපේ නෙමෙයි. කෝපේ දැක්කා කියන එකක් නෙමෙයි. කෝපේ දැක්කායි කියලා මම ගන්නවන එකක්. ඒ ගත්ත ඒ අවබෝධය, ඒ මානසිකත්වය ඒක 100න් දකින්න ඕනේ. කෙනෙක් දකිනකොට ඒ කෙනා නෙමෙයි. ඒ කෙනා දැක්කා කියන එකක් නෙමෙයි. ඒ කෙනෙක් දැක්කා කියලා මම ගන්නවනේ ඇතුළට එකක්. ඒ ගත්ත පණිවිඩය, ඒ මානසිකත්වය ඒක 100න් දකින්න ඕනේ. ඒක අර දිට්ටි දිට්ටි මත්තේ දැක්කා දැක්කා නෙමෙයි දැක්කාය කියලා ගත්ත මානසිකත්වය ඒ දැක්කාය කියලා එයා ගත්ත පණිවිඩය සමහරට ඒ දැකපු දෙයක් නෙමෙයි වෙන එකක් ඒ aran තින්නේ ඒ ගත්ත දෙය මත 100 පීඨවනකොට එකකින් කෙලෙස් හැදෙන්නේ ඇයි ඒ ගත්ත දේ 100ෙන් දැක්කාම 100 පවතිනවා නම් ඒක මත කෙලෙස් හැදෙන්න බෑ හැදුනත් වැඩක් නෑ කෙලෙස් නිකම්ම නිරෝධ වෙලා යනවා 100ෙන් තමයි හැදෙන්නේ 100න් ඇදෙන කෙලෙස් වලට බලය අඩුයි. 100න් ගැව්වාම තුවාල වෙන්නේ නැහැ. එයා 100 පීටලනේ ගන්නෙ. එන්නේ ඇටකටු වලට ගන්න නැහැ. රිදෙන තැන් වලට ගන්න නැහැ. ගැව්වත් සැර අඩුවෙන් ගන්න. 80න් ගැව්වාම තමයි තුවාල වෙන්නේ. දැක්කා කියන එක නෙමෙයි. දැක්ක දේ පිළිබඳව අපි ගත්ත දෙයක් තියෙනවා. අන්න ඒ ගත්ත දේ මත සිත පීටවන්න ඕනේ. ඒ ඇදෙන කෙලෙස් දකින්න අපට අවකාශයක් හම්බෙන්නේ නැහැ. ඒක පිළිබඳ හිතන්න වෙලාවක් නැයි. ඒ හිතන දේවල් 100න් තමයි හිතන්න වෙන්නේ. කෙලෙස නිර්මාණය වෙන්නේ ඇයි? කෙලෙස් මතුවෙන්නේ තර 100ක් ඇතුව තමයි. ඇයි අර 100 පීටෙව්වාම ඒකෙන් කෙලෙස් මතුවෙන්නත් ඕනේ. ඒ 100 උපයෝග කරගෙන. එහෙනම් 100න් කෙලෙස් මතුවෙන්න මතුණත් වැඩක් නැහැ. කෙලෙස් සඳුර ගන්න අවශ්‍ය නැහැ. ඇයි ඒ 100ක් ඇතුව තමයි ඒවත් නිර්මාණය වෙලා තියෙන්නේ. දාරුකීරිය වශයෙන් අපිට ජීවත් වෙන්න පුළුවන් ලෝකේ. එදාට අපේ හැම ඉරියව්ව තුළින්ම අපිට දාරුකීරිය පේනවා. හැමදේම අපි යාපත්ත දකිනකොට අනේ මේකත් යාපතට උන්නේ අනේ උන්නාන්සේ මේක වළඳලානේ මගේ ගිලම්පසේක උන්නාන්සේ වළඳලානේ කමක් නැහැ උන්නාන්සේ මේ වැළඳුවේ මේ මොනරි හේතුවක් නිසා මට මේක ලැබිලා මම වළඳලා ජීර්ණයක් කළා බඩ එක එහෙම එකක් වෙන්න තිබුණා නම් ඒක වැළකුණානේ උන්නාන්සේ ඒක වළඳලා ඒ බඩ එකක්ම අජීර්ණේ මව නිදාස් කළානේ හැමදේම යාපතට දකින්නවා හිමි වෙන දේ හිමි වෙන දේ හැමදේම යාපත දකිනවා. දැන් පුන්නමන්තානි චිත්තපුත්ත වෙලානේ. චිත්තපුත්ත මහරහතන් වහන්සේ බවට පත් වෙලානේ අපි. හැමදේම යාපත ලෙස දකින හැමදේම මට වෙන්නේ යාපතට. අනේ භාග්‍යතුන් වහන්සේ අතපය කැඩුවට කමන්නේ ඒගොල්ලෝ දරුණු ආයුධ වලින් ගැව්වේ නෑනේ. අනේ පුන්න බැරි වෙලා දරුණු ආයුධ වලින් ගැව්වා. ස්වාමීන් වහන්සේ ඒගොල්ලෝ මාව ඝාතනය කළේ නෑනේ ස්වාමීන් වහන්සේ අපවත් කළේ නෑනේ. බැරිලා තපවත් කළා. අනේ භාග්‍යතුන් වහන්සේ මෙච්චර මිනිස්සු මැරෙන්න බැරුව දඟලනවා. ඒක නිකන් හම්බෙනවානේ සාදු කියලා පිළිගන හැමදේම යාපතට ගන්නවා. මරණය පවා පාරදීම් ගුටි කෑම් බැනුම් ඔක්කොම යාපතට ගන්නවා. ඔක්කොම යාපතට ගන්නවා. පුන්නහාම්දුරෝ නැවත පැමිණිලා සාසනයට 2600කට පස්සේ පුන්නහාම්දුරෝ නැවත ඉපදිලා සාසනේ. ඇත්තටම පුන්නහාම්දුරෝ ඉපදිලා නැහැ. ඒ රාතන් වහන්සේ තුලින් පුන්නහාම්දුරෝ ලෝකෙට පේනවා. මිනිස් අඳුර ගන්න ඕම් පුන්නහාම්දුරෝ. ඔය වගේ තව පුන්නහාම්දුරෝ මිනිස් අඳුර ගන්න පුණ්ණාඳුර මේ මේ වගේ කෙනෙක් කියලා. නැවත 80 මා ශ්‍රාවකයෝ අපට ලෝකෙට අඳුරනලා දෙන්න පුළුවන්. ඒ 6ට 2600කට පස්සේ 80 මා ශ්‍රාවකයෝ දැක ගැනීමේ වාසනාව අපට උදා කරන්න පුළුවන්. ඒ 80 මා ශ්‍රාවකයන්ට නැවත පණ දෙන්න පුළුවන්. අපේ චරිතය තුලින් අපේ ප්‍රතිපදාව තුලින් අපේ හාර්ය ගුණ තුලින් දේවදත්ත නම් නිර්මාණය කරන්න එපා මිනිස්සු කැමති නෑ. මිනිස්සු කැමති නෑ. මිනිස්සු හරියට බයිනවා. තථාගතයන් වහන්සේට ගල් පෙරළුවා. අපේ බුදුහාමුදුරන්ට මේ වගේ දුක් දුන්නා කියලා වෛරෙන් ඉන්නේ. දේවදත්ත අපි නිර්මාණය කළා කියන්නේ මිනිස්සු වෛර කරන්නේ දේවදත්තට නෙමෙයි අපට. ඇයි අපි තුලින් ඒගොල්ලන්ට දේවදත්තව පේනවා. ගල් අරගෙන පස්සෙන් පන්නනවා.